ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජාදෝ මනස්සංති සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනි පින්නතියනි සතිපට්ඨාන ධර්මදේශනා මාලාවේහි අද දේශනා කරවන ලබන්නේ අටවෙනි දේශනාවයි චිත්තානුපස්සනා චිත්ත අනුපස්සනා සිතට අනුව යථාර්ථය දැකීම සති ප ဋ ාණ සිහිය පිහිටවා ගන්නව කොහාටද සිතට මෙතෙන්දෙත් අපි ප්‍රශ්න ඇති කරගෙන උත්තර හොයාගෙන යන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ තමයි සිත කියන්නේ කුමක්ද? ඔන්න ප්‍රශ්නය. උත්තරේ තමයි ලෝකේ ක්‍රියාකාරීත්වයේ සිතයි. හිත හේතුව මොකද? සිතක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. අපි දැන් කය පිළිබඳව පරීක්ෂා කරලා බැලුවා කය කියන්නේ රූපයක් විතරයි කිසිම ප්‍රාණයක් නැහැ ජීවයක් නැහැ හැඟීමක් නැහැ දැනීමක් නැහැ එහෙමනම් ලෝකේ ක්‍රියාකාරීත්වයක් තියෙන බව අපිට පැහැදිලිව පේනවා ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කොතනද කය තුල නොවේ නම් සිත තුල එහෙනම් සිත කියන්නේ මොකේද ලෝකේ ක්‍රියාකාරීත්වයට මේක හොඳට තේරුම් ගන්න මොකද අද සිත පිළිබඳව තමයි සෑහෙන පරීක්ෂණ පවත්වන්නේ මහා උගත් සමාජය. සිත කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට 90කටත් වඩා පිරිසක් උත්තර දෙන්නේ මොකක්ද? සිත කියන්නේ මනසයි. සමහරු කියනවා සිත කියන්නේ විඥානයයි කියලා. විඥානය කියන්නේ ධාතුවක්, මනස කියන්නේ රූපයක්. සිත කියලා කියන්නේ මොකන්ද? ලෝකයේ ක්‍රියාකාරීත්වය. එතකොට මනස කියන්නේ රූපයක් බව ඊටාම පැහැදිලිව බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ෂඩින්ද්‍රියෙන් එක් ඉන්ද්‍රියක්. ෂඩින්ද්‍රිය කියලා කියන්නේ ඇස, කන, දිව, නාසය, කය, මන. මේක ආයතනයක් වශයෙන් උදේශනා කරලා තියෙනවා. චක්කු ආයතනය, සෝත ආයතනය, ගාන ආයතනය, જીව ආයතනය, කාය ආයතනය, මන ආයතනය. ద్వාරයක් වශයෙන් උදේශනා කරලා තියෙනවා. චක්සුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, જીවද්්වාර, කායද්්වාර, මනෝද්්වාර. එතකොට ආයතනයක් වශයෙන් ගත්තත්, ద్వාරයක් වශයෙන් ගත්තත්, ඉන්ද්‍රියක් වශයෙන් ගත්තත් එතන තියෙන රූපයක් නේද? ඇස, කන, දිව, නාසය, කය ඒවත් රූප ඒ ලැයිස්තුවේමයි තියෙන මන කියන රූපය ගැන. මේ මනෝ රූපය අද සමහර රටවල ෆොටෝ හිතන් අරගෙන තියෙනවා පින්නතුනේ. ඔය ඇමරිකාවේ අපරදිග මනෝවිද්‍යා පරීක්ෂණ ආයතනයේහි මනෝකාය ෆොටෝ අරන් තියෙනවා. මේ ලංකාවේ ඇත්තන්ට තමයි මේක පුදුම වෙලා තියෙන්නේ. හිත වෙලා තියෙන්නේ මන. මන කියන්නේ රූපයක්. හිත නෙමෙයි. හිත කියලා කියන්නේ මොකද්ද? ලෝකයේහි ක්‍රියාකාරීත්වයේ සිටයි. තේරුණේ? එතකොට මේ සිත සකස් වන්නේ කෙසේද කියන බව ඊළඟට අපි හොයාගෙන යන්න ඕනේ. සවිඥානක අවිඥානක කියලා වචන දෙකක් මේ කවුරුත් පාහේ භාවිතා කරනවා නේද? සවිඥානක අවිඥානක. අවිඥානක කියලා කියන්නේ වස්තුන්ට. ගස් ගල් පර්වත ආදී වස්තුන්ට නේද? අවිඥානක කියන්නේ රූපවලට. එතන ක්‍රියාකාරීත්වයක් නැහැ. සවිඥානික කියලා කියන්නේ සත්වයාට. එහෙනම් ක්‍රියාකාරීත්වය තියෙන කොතනද? සවිඥානිකත්වයේ තුල. ක්‍රියාකාරීත්වය තියෙන්නේ. එහෙමනම් සිත හටගන්නේ කොතනද? සවිඥානිකත්වයේ තුලයි. එහෙමනම් සිත හට ගැනීමේ ශක්තිය කුමක්ද? විඥානය. විඥානය කියන්නේ හිත නෙමෙයි. හිත අට ගැනීමේ ශක්තිය. විඥානය කියන්නේ ධාතුවක්. විඥාන ධාතුව. හිත අට ගැනීමේ ශක්තිය. එතකොට මේ විඥානය හටගන්නේ කෙසේද? කොතනද? කියන එකයි ඊළඟ ප්‍රශ්නය. මෙන්න මෙතෙන්දී බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් අපි ඉවහල් කරගමු. ද්වයං පටිච්ච විඥානං සම්භෝති දෙකක් නිසා විඥානය හටගන්නවා කතංච භික්කවේ ද්වයං පටිච්ච විඥානං සම්භෝති කොහොමද මහණෙනි දෙකක් නිසා විඥානය හටගන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං එහ නිසා රූපේහි විඥානය හටගන්නවා ඒකට කියනවා චක්කු විඥානය කියලා. සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං. කන නිසා පටිච්ච කියන්නේ නිසා. සබ්බේහි උපදිනා විඥාණය ඒකට කියන්නේ මොන විඥාණයද? සෝත විඥාණය. මෙන්න මේ ආකාරයට ආධ්‍යාත්මික රූප නිසා බාහිර රූප තුල විඥාණය හට ගන්නවා. හැබැයි බාහිර රූප බාහිරව තිබුණට හටගන්නේ නැහැ. ඒක ආධ්‍යාත්මික රූප තුලට ඇතුළු කරගන්න ඕනේ. සම්බන්ධීකරණය වෙන්න ඕනේ. දැන් මේ රූප ගැන අපි ඊයේ දේශනාවේදී කතා කළා රූප කියන්නේ මොනවද කියලා. ධාතු අතරක සංකරණයක් රූප කියන්නේ මේ රූප කොටස් දෙකකට බෙදනවා ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා. ආධ්‍යාත්මික රූප කියන්නේ සත්වයා තුල ඇති රූප, සත්වයා සම්බන්ධ රූප. ඒවා තමයි ඇස, කන, දිව, නාසය, කය, මන. ඒකට කියන්නේ ආධ්‍යාත්මික රූප කියලා. බාහ්‍ය රූප තමයි අර පරිබාහිරව තියෙන්නේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. මේවා රූප. ඒතර මේ සියලුම රූපවලට ප්‍රාණයක් තියනවද? නැහැ. ප්‍රාණයක් නැහැ, ජීවියක් නැහැ, හැඟීමක් නැහැ, දැනීමක් නැහැ. ධාතු හතරක සංකලනයක් පමණයි. මේ රූප හටගෙන තියෙන්නේ කොහමද? ධාතු හතරක සංකලනයෙන් නේද? කවුරුවත් කරපු දෙයක්ද? කර්තෘ කෙනෙක් ඉන්නවද? නෑ නේද? ස්වභාව ධර්මයක් මේක. රූප කියලා කියන්නේ ස්වභාව ධර්මයක්. ධාතු හතරක සංකලනයේ රූපයයි. රූප කොටස් දෙකකට බෙදෙනවා ආධ්‍යාත්මික බාහිර කියලා. එතකොට මේ ආධ්‍යාත්මික රූපවල තියෙනවා උපවස් ස්වභාවයක්. පහපස් ස්වභාවයක්. ආන්නේ පහපස් ස්වභාවයෙන් බාහිර රූප ඡායාව ශබ්ද තරංග ගන්ධ තරංග ඇදී පවතිනවා. ඇද ගන්නවා කියලාවත් කියන්න එපා. ඇද ගන්නවා කියෝ කර්තෘ කෙනෙක් අහු වෙනවා නේද? ඇදී පවතිනවා. ස්වභාව ධර්මයක්. අන්න එතන සම්බන්ධීකරණය සිද්ධ වෙනවා. මොනවාද සම්බන්ධ වෙන්නේ? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. කනයි ශබ්ද රූපයයි. ඇසයි වර්ණ රූපයයි. නාසයයි ගන්ධ රූපයයි. පැහැදිලි නේද? ආන් එතන තමයි සම්බන්ධීකරණය. දෙකක් එකතු වෙන්නේ ඔන්න ඔතන. මම උදාහරණයක් කියන්නම් දැන් කණ්ණාඩියක් ඇල්ලුවොත් ඔය පින්නතුන් ඉදිරි පිටට ඔයගොල්ලන්ගේ කයේ රූපේ කණ්ණාඩිය ඇතුලේ නේද? කයට ප්‍රාණයක් තියනවාද? කණ්ණාඩියේ ප්‍රාණයක් තියනවාද? නැහැ. කණ්ණාඩියේ තියෙන උපවාස ස්වභාවයෙන් අර බාහිර රූප කණ්ණාඩිය ඇතුළට ඇදී පවතිනවා. කළු ගලක් ඇල්ලුවට ඕක වෙනවද? ඒක වෙන්නේ නැහැ. මොකද කළු ගලේ උපවාස ස්වභාවයක් නැහැ. ඇත්ත නේද උදාහරණය? ඔයිට වඩා කියන්න අවශ්‍ය නැහැ ඈ එතකොට ආධ්‍යාත්මික රූපවල තියෙන උපවස් ස්වභාවයෙන් බාහ්‍ය රූප ඡායාව ඇදී පවතිනවා එතන විඥානය හට ගන්නවා විඥානය හටගන්නේ තනියම නෙමෙයි තනියම විඥානයට හටගන්න බෑ නාම රූප දෙක තියෙන්න ඕන විඥානයට හටගන්න දැන් රූප දෙකක් එකතු වෙලා තියෙනවානේ එහෙමනම් නාම ධර්ම පහක් සමගයි විඥානය හටගන්නේ. නාම රූප පත්‍ය විඥානං කියන්නේ ඒකයි. නාම රූප තියෙන්න ඕනේ විඥානය හටගන්න. ඒ නාම ධර්ම පහ තමයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. මේවට කියනවා චෛතසික කියලා. නාම කියලා කියනවා. සිටිවිලි කියලා කියනවා. මේ සිටිවිලි එකක් හරි අඩු වුණොත් හිතක් හටගන්නේ මේ පහම වැඩ කරන්න ඕනේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. පස්සය කියන්නේ ස්පර්ශ වීම. ස්පර්ශ වීම. මොනවාද ස්පර්ශ වෙන්නේ? ආධ්‍යාත්මික රූපයයි, බාහිර රූපයයි, විඥානයයි. ආන්නේ තුනක සංකලනය. තින්නම් සංගති පස්සෝ පස්ස කියන්නේ ඕකයි. මානසිකාරය කියලා කියන්නේ යොමු කරවීම. මොනවද අර ස්පර්ශ වෙලා තියෙන රූපය යොමු කරනවා. ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපය. හරිද? මොනවටද යොමු කරවන්නේ? වේදනාවටයි සංඥාවටයි චේතනාවටයි. වේදනාව කියලා කියන්නේ ඒ රූපය පිළිබඳව කැමැත්ත අකමැත්ත ප්‍රකාශ වීම. වේදනාවෙන් කැමැත්ත අකමැත්ත ප්‍රකාශ වෙනවා නෙමෙයි. කැමැත්ත අකමැත්ත ප්‍රකාශ වීමට වේදනාව කියනවා. සංඥාව කියලා කියන්නේ ඒ රූපය හඳුනා ගැනීම. මොන රූපයක්ද කියලා. වර්ණ රූපයක්ද, ශබ්ද රූපයක්ද, ගන්ධ රූපයක්ද කියලා හඳුනා ගැනීම. චේතනාව කියලා කියන්නේ ක්‍රියාත්මක වීම. මොනවද ක්‍රියාත්මක වෙන්නේ? ක්‍රියාත්මක වෙන ස්ථාන හයක් තියෙනවා. ඇස, කන, දිව, නාසය, කය, මන. එතකොට මේ හයෙන් ක්‍රියාත්මක වෙන්නේ කෝකද කියලා තීරණය වෙන්නේ කොතනින්ද? හඳුනා ගැනීම තුළින්. හඳුනාගත්තේ ශබ්ද රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ කන. හඳුනාගත්තේ රස රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ දිව. හඳුනාගත්තේ වර්ණ රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ ඇහැ. අන්න දැන් අපිට පේන්නේ මොකද්ද? මේ ආයතන හයෙන් එකක් ක්‍රියාත්මක වෙනවා නේද? එතකොට ඕවා ක්‍රියාත්මක වෙනවද හිතක් සකස් වුණේ නැත්නම්? නෑ නේද? එහෙමනම් හිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි. හිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි. දැන් හිත කියන්නේ මොකද්ද කියන එක පැහැදිලිද? මේ හිත සකස් වීමට මහෝපකාරී වෙනවා කුමක්ද මන? මානසිකාරය. මානසිකාරය කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වය. මානසිකාරය නැත්නම් මොනවා කරලවත් වේදනාවට සංඥාවට චේතනාවට වැඩ කරන්න බෑ. යොමු කලේ නැත්තම් නේද? එහෙමනම් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් හට ගන්නා වූ සිත්වලට මහෝපකාරී වෙන්නේ මොකද්ද? මානසිකාරය. එතකොට ඒ පහෙන් විතරක් නෙමෙයි නෑ සිත් හටගන්නේ ක්‍රියාත්මක වෙන්නේ නේද? තවත් ක්‍රියා කරනවා. ඉඳ ගන්නවා, හිත ගන්නවා, කතා කරනවා, ඒ බලනවා, මෙහෙ බලනවා. එතකොට තව නොයෙකුත් දේවල් කරනවා නේද? ඔය ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් කියන ආයතන පහ හැරුණකොට තවත් ක්‍රියාත්මක දේවල් තියෙනවා නේද? ක්‍රියා කරන තැන් තියෙනවා නේද? ඒ හැම තැනම ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද දන්නවද? මන. ආන් ඒක නිසා වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නේ මන. දැන් අපි අතත් දිහාරිනවා. අත දිහාරින්නේ මනෝවිඤ්ඤාණය හටගත්තොත්. අත දිහාරින්න ඕනේ කියලා ධම්ම රූපයක් ඇති වෙනවා. ඒ ධම්ම රූපේ මනට එනවා. මනට ආපුවාම අත දිගාරිනවා. චේතනා වැඩ කරනකොට. කතා කරනවා කියන්නේ කතා කරන්නේ මනේ. අතපය දිගාරින්නේ මනේ. ඇවිදින්නේ මනේ. එහෙමනම් මන කියන එක අනිත් ඉන්ද්‍රයන්ට වඩා හිත හට ගැනීමට උපකාර වන හේයින් මනෝ පුබ්බංගමා ධම්මා කියලා දේශනා කළා. ධම්මා කියලා කියන්නේ කුමක්ද? ලෝක ධර්ම. මේ ලෝක ධර්ම සියල්ලක් මෙහෙමනම් මේ සිත ඇතුලේ තියෙන්න ඕනේ. තියනවාද කියලා පොඩ්ඩක් බලමු. දැන් මා කිව්වා සිත ඇතුලේ නාම ධර්ම පහක් තියෙනවා කියලා. ඒ නාම ධර්ම පහෙන් පස්ස කියා නාමය පස්ස කියන්නේ මොකද්ද? රූප ස්පර්ශ වීම නෑ නේද? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි ස්පර්ශ වීම තමයි පස්සෙන් සිද්ධ වෙන්නේ. ඒතර පස්ස කියලා කියන්නේ රූප. රූපස්කන්ධය. වේදනා කියලා කියන්නේ වේදනාස්කන්ධය. සංඥා කියන්නේ සංඥාස්කන්ධය. චේතනා කියන්නේ සංකාරස්කන්ධය. විඥානස්කන්ධයේ මේ හැම නාම ධර්මයක් තුළම බැහැගෙන තියෙනවා. එහෙනම් හිතක් කියන්නේ මොකක්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය. මේක හටගන්න මුල් මොහොත පිරිසිදුයි අවිද්‍යාවෙන් වහ ගන්නවා සමගම තණ්හාවෙන් තෙතමනේ වෙලා උපාදානයට යනවා අන්න එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. එහෙමනම් සිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධයක් කිව්වත් එකයි නේද? පැහැදිලි නේද? එහෙමනම් මේ සෑම ක්‍රියාවක් තුළම පංච උපාදානස්කන්ධයක් තියෙන්න ඕනේ. බලන ක්‍රියාව තුළ තියෙන රූපස්කන්ධය මොකක්ද? වර්ණ රූපය. වේදනාස්කන්ධය මොකක්ද? ඒකට ඇලිලා හෝ ගැටිලා. සංඥාස්කන්ධය මොකක්ද? වර්ණ රූපයක් බව හඳුනා ගැනීම. රූප විනා සංඥා සංකාරස්කන්ධය කියන්නේ බලාගෙන ඉන්නවා. සංකාර කියන්නේ කර්මනේ. විඥානස්කන්ධය මොකක්ද? චක්කු විඥානය. දැන් අහන හිතක් ගැන හිතලා බලන්න. පංච උපාදානස්කන්ධය. මොකද්ද රූපස්කන්ධය? ශබ්ද රූපය. වේදනාස්කන්ධය. ඒ ශබ්දයට ඇලිලා හෝ ගැටිලා. රූප වේදනා සංඥාස්කන්ධය. ශබ්ද රූපයක් බව හඳුනා ගැනීම. රූප වේදනා සංඥා සංකාරස්කන්ධය. ශබ්දය අහගෙන ඉන්නවා. කර්මයක් නෑ නේද? සාතන් වහන්සේ ශබ්දයක් අහගෙන හිටියෝ කර්මයක්ද ක්‍රියාවක්ද? ක්‍රියාවක්. එතන තියෙන්නේ මොකද රහතන් වහන්සේ තුල තණ්හාවෙන් තෙතමනේ වෙන්නේ නැහැ හිත. තණ්හාවෙන් තෙතමනේ වුණොත් තමයි සංකාර බවටපත් වෙන්නේ. කර්ම බවටපත් වෙන්නේ. එතකොට මම දැන් ක්‍රියා කීපයක් අරගෙන පෙන්නවා ඒ හැම ක්‍රියාවක් තුළම හැම හිතක් තුළම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය තියෙනවා නේද? එහෙමනම් චිත්තානුපස්සනා භාවනාවෙන් කරන්නේ මොකද්ද? හැම සිතක් අඟදීම පංච උපාදානස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් කියලා බලන්න ඕනේ. ඔබ මා දෙස බලාගෙන ඉන්න මම ඔබ දෙස බලාගෙන ඉන්න. ඔතන තියෙන්නේ හිතක්, එතන තියෙන්නේ හිතක්. ඔතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්, මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. මෙතන මමෙක් නෑ, ඔතන පුද්ගලයෙක් නෑ. තේරුණා නේද? එතකොට මේ මම, සත්වයා, පුද්ගලයා කියලා නම් දීලා තියෙන්නේ මොකේද? පංච උපාදානස්කන්ධයට. මේවා සම්මත. ඒ සම්මත ගලවලා ගන්න. දැන් සතේ කෑ ගන්නවා ආන්න. ඔය කෑ ගන්න. ඌ කෑ ගන්නවා. අපි අහනවා නේද? මේක තමයි. එතන තියෙන්නේ තීතා, මෙතන තියෙන්නේ තීතා, එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්, මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. එතන සතෙක් නැහැ, මෙතන මමෙක් නැහැ. මෙන්න මේක දකිනකොට තමයි සත්පුද්ගල සංඥාව මමත්වය, ආත්ම දිට්ඨිය, සක්කාය දිට්ඨිය දෙදරුම් ගන්නම නොතේන තමයි. එමනම් හැම ක්‍රියාවක් ළඟදීම හැම සිතක් ළඟදීම පංච උපාදානස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් කියලා දකින්න අන්න එතකොට ඔබට පංච උපාදානස්කන්ධයක් හැර සතේ පුද්ගලයෙක් දකින්න බැරුව යනවා සතේ පුද්ගලයෙක් නැති බව පෙනේ ආන් ඒක තමයි ඇත්ත මනෙක් නැති බව පෙනෙයි. ඒක තමයි ඇත්ත. සතෙක් මනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන එක බොරුවක්. සතෙක් පුද්ගලයෙක් නැත ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයගේ පැවැත්මක් පමණයි. මෙන්න මේක තමයි සම්මා දර්ශනය කියන්නේ. කම්මස්ස කාරකෝ නැත්ති විපාකස්සට වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඉතිරං සම්මදස්සනං ක්‍රියාවක් ඇත කරන්නේක් නැත විදීමක් ඇත විදින්නෙක් නැත සුද්ධ කර්මයන්ගේ ප්‍රවැත්මක් පමණයි මෙන්න මේක දකින්න එක තමයි සම්මදස්සනය කියන්නේ. ඒ සම්මදස්සනය ඇති කර ගැනීම සඳහා මේ දේශනාව සත්‍යමත් වේවා කියන අසින්තනෙන් මාගේ දේශනාව සමාප්ත කරනවා. ඔබ සැමට සම්බුදු සරණයි, පදහම් පිහිටයි, අංගරකවරණයි.